අනාගාමි ඵලයට වැටෙන්නේ කොහොමද කියන එක තමයි අද විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සකෘදාගාමි මාර්ගයට වැටිච්ච ඒ ආර්ය ශ්‍රාවකයා තුල තිබෙන විශේෂ ගුණධර්මයක් තමයි ඒ ආර්ය ශ්‍රාවකයා සතර අපායට යන්න වැඩ කරගන්නේ. ඒ ආර්ය ශ්‍රාවකයා උත්පත්තිය කෙරෙහි තියෙන ඇලුම්භාවය අඩුයි. එයා නැවත ජාති ජරා භවවලට වැඩ කරන අවස්ථාවන් ගොඩාක් අවමයි. හේතුව සකෘදාගාමි ආර්ය ශ්‍රාවකයා නැවත භවය තුල ඉන්න නිසා එයා ඉපදිලා ඉන්න නිසා එයා තුළ භවගාමි ජීවිත ගුණධර්ම තියෙනවා. නමුත් ඒ ආර්ය ශ්‍රාවකයාට පෘතිජන ස්වභාවය තුල කරන්න පුළුවන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අද අපි එවැනි උත්තම ආර්ය ශ්‍රාවකේ තමන්ගේ ಗುಣධර්ම ඉහළට වඩවලා ඒ ආර්ය ශ්‍රාවකයා තවත් මාර්ගයකටත් ඵලයකටත් යන්නේ කොහොමද කියන එක තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආලා තියෙන වාග්යතුන් වහන්සේගේ දේශනාවල අනාගාමි ආර්ය ශ්‍රාවකයා රාත් මාර්ගයක යන ගොඩාක් ප්‍රඥාවෙන් මෝරපු නාම රූප ධර්ම ගැන හොඳට දන්න ಗುಣධර්ම වඩාත් සම්පූර්ණ කරපු කෙලස් බොම අවමින් සියුම්ව හොයාගන්න බැරි තරම් සියුම් මට්ටමකින් පවතින උත්තම ශ්‍රාවකෙක් බව. එනම් මේ ආර්ය ශ්‍රාවකයා තමන් මේ වඩන මාර්ගය කොයි දුරට සම්පූර්ණ කළාද ඒ සම්පූර්ණ කරන්නට මොන විදියටද මේ ಗುಣධර්ම වඩන්න ඕනේ කියන එක තමයි මේ පස්වෙනි සහ අයවෙනි ගාථාව තුළින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ගාථාව තුළ තියෙනවා ඇසට පෙනෙන ඇසට නොපෙනෙන සත්තුන්ට ළඟ සිටින සත්තුන්ට දුර සිටින සත්තුන්ට ඉපදෙන සත්තුන්ට ඉපදමින් පවතින සත්තුන්ට මෛත්‍රිය පානවයි කියලා. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. පෘථුජන කෙනෙකුට පේන නොපෙනෙන ළඟ ඉන්න දුර ඉන්න ඉපදෙන සත්තු ඉපදමින් සිටින සත්තු මේ අයට මෛත්‍රිය පාණ්ඩ කියලා කිව්වොත් ඒ පුද්ගලයාට කවදාවත් මෛත්‍රිය පාණ්ඩ පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ මට්ටමින් මෛත්‍රිය පාන්න නම් මේ මට්ටමේ මානසිකත්වය ඇදෙන්න නම් එයා ගොඩාක් දේවල් වඩලා තියෙන්න ඕනේ. අපි දන්නවා 10 වෙනි වසරේ ප්‍රශ්න පත්‍රයක් අරගෙන ගෙයලා පස්වෙනි වසර ශිෂ්‍යයෙකුට දුන්නාම එයා එක ප්‍රශ්නයකටවත් උත්තර ලියන්නේ ඇයි එක ප්‍රශ්නයකටවත් උත්තර ලියන්නේ නැත්තේ කියලා ඇහුවාම එයා කියනවා මේකේ තියෙන මොකවත් මට තේරෙන්නේ නැහැ. මේක තුළ තියෙන මොකවත් මට දන්නේ නැහැ කියලා. එහෙනම් මේ ගාතාවන් එකින් එකට එකින් එකට ඉහළට යද්දී මේ ගාතාවන් වල තියෙන ගැඹුරු ගැඹුරු ගැඹුරු ස්වභාවය තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ಗುಣධර්ම එකින් එකට සම්පූර්ණ කරගත්තා වූ අවබෝධය කරන කොටගෙන තමයි ඊළඟ එක වඩන්න තියෙන්නේ. පළවෙනි ගාතාව සම්පූර්ණ කරන්නේ නැති කිසිම කෙනෙකුට දෙවෙනි ගාතාව තියා ඊට පස්සේ තියෙන ගාතා එකක්වත් වඩන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඉස්ලාම ගාතාවන් වල තියෙන ආර්ය ಗುಣධර්ම වඩන්න ඉස්ලාම සුදුසුකම් ලබන්න ඕනේ. මේ සුදුසුකම් ලබන ಗುಣධර්ම ටික තමයි පළවෙනි ගාතාවේ කියන්නේ. පස්වෙනි ගාථාව තුළ තිබෙන ಗುಣධර්ම අනාගාමි මාර්ගය අයවෙනි ගාථාව තුළ තිබෙන ಗುಣධර්ම අනාගාමි ඵලය එහෙනම් මේ අනාගාමි මාර්ගය සහ ඵලය කියන මේ ಗುಣධර්ම දෙක වඩනටි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මේ පේන සත්තු මොනවද නොපෙනෙන සත්තු මොනවද මේ කට්ටිය තුලින් අපි කොහොමද මේ ಗುಣධර්ම ටික ਸਰව සම්පූර්ණ කරන්නේ කියලා. පේන සත්තු තමයි මේ අපේ ඉදිරියේ ඉන්න අපට ඇස් වලින් ස්පර්ශ කරන්න පුළුවන් අපට පේන දුර සීමා සහිතව පවතින මේ නාම රූප ධර්මයන්. සත්ව කියලා කියන වචනය ගොඩාක් දුරට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ භූත කියන වචනය පාවිච්චි කළා. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත මේ පේන තෙක්මානේ ඉන්නවනම් ඒ පේන සීමාව තුළ ඉන්න සත්තු සම්බන්ධයෙන් කිසිම ක්ලේශ ධර්මයක් ඇති වෙන්න බෑ. දැන් මේක මෛත්‍රිය වඩන්න දේශනා කරපු සූත්‍රයක්. මෛත්‍රියට විරුද්ධ පැත්තේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් විරුද්ධ පැත්තේ තියෙන්නේ වෛරය. එහෙනම් මේ වෛරය කියන द्वේෂය ඇති වෙන්නේ කොහමද? ලෝභය තිබුණාම. බලාපොරොත්තුවක් තිබිලා බලාපොරොත්තුව කැඩුනාම වෛරයක් ඇති වෙනවා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්නේ නැති වුනාම තරහා යනවා. එහෙනම් මේ වෛරය තුල ලෝභයක් තියෙනවා මුලාවකුත් තියෙනවා. එහෙනම් මේ සම්පූර්ණ වෙච්ච ಗುಣධර්ම වල රාශියක් තමයි මේ වෛරය කියන වචنين කියන්නේ. ඒක තුළ තවත් සාමාන්‍ය වෛරය, ෂණික වෛරය, බද්ධ වෛරය, ධම්ම වෛරය කියලා වෛර જાති ගොඩාක් තියෙනවා. එතකොට මේ මෙත් සූත්‍රය අරගෙන මේ කර්ණීයමෙත සූත්‍රයේ මෛත්‍රිය වඩන ක්‍රමවේදය බලනකොට මේ වෛරය අයින් කරන්න තමයි මේ සූත්‍රය දේශනා කරලා තින්නේ. වෛරය අයින් වුණොත් භාග්‍යතුන් වහන්සේ සංයුත්ත නිකායේ අභිනන්දන සූත්‍රය දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙක් වෛරය අයින් කළොත් ඒ පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයටපත් වෙනවාට මං අප වෙනවයි කියලා දේශනා කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපට පොරොන්දුවක් දෙනවා. වෛරය අයින් කෙරුවොත් එයා ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙනවා. අනාගාමි වෙන බවට මම පොරොන්දු වෙනවා. බලන්න. තථාගතයන් වහන්සේගේ පොරොන්දුවක් මේක. එහෙනම් මේ වෛරය අයින් කරලා අනාගාමි ඵලයට පත් වෙන්න පුළුවන් කොහොමද කියන එක තමයි මේ ගාථා රත්න දෙක තුලින් තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් ඇසට පෙනෙන මේ නාම රූප ධර්ම තුලින් අපි කෙලෙස් ඇති නොකරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එයා අනාගාමි මාර්ගයේ යන කෙනෙක්. සියුම් දේවල් පවා එයා අයින් කරන්න වෑයම් කරනවා. ඒක වඩාගෙන යනකොට එයාට තේරෙනවා මේ ඈත පෙනෙන කිසිම දෙයකුලින් රාග ద్వේෂ මොහ ඇති වෙන්නේ නැහැ. හැබැයි පරණ සිද්ධියක් ඇති වුණොත් අපේ හතුරෙක් අපට කරපු අතුරුකම මතක් වුණා. අපගේ ජීවිතයේ වෙච්ච ගොඩාක් වේදනාසහිත සිදුවීමක් මතක් වුණා. අපට ගොඩාක් කැළඹිච්ච අවස්ථාවක් අපට සිහි වුණොත් අන්න දැන් වෛර දේශ මොහ ලෝභ රාග ඇති වෙන්න පුළුවන්. පන්සිල් කැඩෙන්න පුළුවන්. අසුවලා මට ඒ කාලේ මේම කළා. අසුවලා මට ද්‍රෝහි වුණා. අසුවලා මගේ ඉඩම හරගත්තා. ණය අරගෙන මට සල්ලි දුන්නේ මේම යම්කිසි සිද්ධියක් අතීතයේ සිද්ධියක් මතක් වුණොත් ඒ මිනිස්යාට අනාගතේ මම මේ මේ විදියට අසරණ කරනවා එයාගේ මම මේකේ වන්දිය ගන්නවා. එයාව රිදනවා කියලා අනාගතය ගැන මේ සිත දිව්වොත් අන්න එතන කෙලෙස් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අනාගාමි මාර්ගයේ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ඇස් වලට පේන මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ භෞතික රූපවලින් මේ සත්වවලින් මම බේරලා ඉටියට පේන්නේ නැති සත්තුන්ට මං අවු වෙනවා අනේක වාරයක් පේන්නේ නැති සත්තු නිසා මං සසරට ඉපදෙන්න හේතු හදා ගන්නවා. එහෙනම් ඒ කතන්දරයත් මං නවත්තන්න ඕනේ. මේ ක්‍රියාවේ මං නිදාස් වෙන්න ඕනේ. මේ සත්පුරුෂ ක්‍රියාවක් මේ අසත්පුරුෂ ක්‍රියාව වෙනුවෙන් මං දියුණු කරන්න ඕනේ කියලා අන්න ඒ අවස්ථාවවලදී එයා පරිස්සමෙන් කටයුතු කරනවා. අපට මතක් වෙනවා අතීතයේ වෙච්ච සිදුවීමක්. අසවලා මෙම කළා අසවලා මේ දෙයක් මගෙන් ගත්තා අසුවලා නිසා මම නින්දාවටපත් වුණා. අසුවලා මට පාර දුන්නයි කියලා මතක් වෙනකොට කොච්චර හොඳයිද? පාර දීපුනේ හේතුව නිසා නේද මම වේදනාව කියන්නේ මොකද්ද කියන එක දැනගත්තේ. මිනිස්සෙක් මට පාර නොදුන්නා නම් මේ මස් මාංශ වලට රිදෙන බව මම දැනගන්නේ කොහොමද? එහෙනම් වේදනාව මට විශාල ධර්මයක් අවබෝධ කරලා දුන්නා. එයා ද්‍රෝහි වෙච්ච නිසා නේද මම දැන් ගොඩක් පරිස්සමෙන් ඉන්නේ. ගොඩාක් දේවල් කල්පනා කරලා ඉතලා වැඩ කරන්නේ. එහෙනම් ඒ ද්‍රෝගී වෙච්ච නිසා මගේ ඔළුව හොඳට වැඩ කරනවා. මට අවබෝධය වැඩි. මං දැනුවත් වෙලා මං ගොඩාක් පරිස්සමෙන් වැඩ කරනවා. හැම කෙනාත් එක්කම ගනුදෙනු කරනකොට 100 100%ක්ම මම පාවිච්චි කරනවා. මිනිස්සු අතුරුකම් කරපු නිසා නේද මට කලකිරීමක් ඇති වුනේ. මිනිස්සු කෙරේ තිබිච්ච ස්ථිර බලාපොරොත්තු නැති උනේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැති මට්ටමටපත් වෙලා තථාගතයන් වහන්සේ තුන් වහන්සේගේ ධර්මයත් මහා සංඝයත් විශ්වාස කරන මට්ටමට මේ සිත හැදුනේ. එහෙනම් මේ ද්‍රෝහිකම්, මේ අතුරුකම්, මේ රැවටිලි, මේ නිന്ദා අපාස හැම දෙයක්ම මාව ලෝකෝත්තර කළා. මාව ආර්ය ශ්‍රාවකයෙක් කළා. මාව නිවනට ලං කරා කියලා ඒ හැම දේ තුලින්ම එයා නිවන දකිනකොට අන්නා කලින් ඈත ඉන්න නොපෙනෙන සත්තුන් තුලින් එයා ලෝභ දේශ මොහ ඇති කරන්නේ ඒක තුලින් නිර්වාණ කමටහන් ගන්නවා එයා ඒක තුලින් ධර්මයේ ශ්‍රවණය කරනවා පඬිතිව ආශ්‍රය කරනවා සිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැහැ අන්න අනාගාමි ඵලයට සුදුසුකම් ලබනවා එයා මේ හැම ගාතාවක් තුළින්ම තථාගතයන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ ලෙස තමන්ගේ සම්මා සම්බුද්ධ ඥාණය පාවිච්චි කළාද කියලා කිව්වොත් ඒ හැම ගාතාවක් තුලින්ම ඊළඟ ගාතාවේ ඵලයටපත් වෙන්න අවශ්‍ය මූලධර්ම ටික මෙතනම දේශනා කරනවා. එහෙනම් ඈට පේන සත්තුන්ගෙන් පරිස්සම් වෙනකොට එයා මාර්ගය යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ඵලය කියලා කියන්නේ සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා මේ පේන නිසා අපි වැළකෙනවා නම් නොපෙනෙන නිසා වැළකෙන්නේ නැත්නම් එතන දෝෂයක් තියෙනවා. එහෙනම් හැමෝම ඉන්නකොට රාග සිතිවිල්ලක් එන්නේ නැහැ. වැරදි වලට පෙළඹෙන්නේ නැහැ. අනවශ්‍ය වැඩ මොකවත් කරන්නේ හැබැයි තනි වෙලා කුටිය වාගත්තට පස්සේ අපි ලෝභ දේශ මොහ රාග වලින් පෙළෙනවා නම් වැරදි වලට පෙළඹෙනවා නම් අන්න එයා තාම ඉන්නේ ඵලයකට අදාළ මාර්ගයක. එහෙනම් ඒක සෝවා මාර්ගය වෙන්න පුළුවන්. සකු르දාගාමි මාර්ගය වෙන්න පුළුවන්. අනාගාමි මාර්ගය වෙන්න පුළුවන්. අරියත් මාර්ගය වෙන්න පුළුවන් ඒ කෙලෙසයට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එහෙනම් අපි පේන තැන්වලදී ප්‍රසිද්ධ තැන්වලදී එක විදියට ඇසිරෙනවා නම් නොපෙනෙන තැන්වලදී රාසිගත තැන්වලදී වෙන විදියට ඇසිරෙනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම මාර්ගය කියන කෙනෙක්. මේ ඵල හතරට අදාළ මොන හරි මාර්ගයක ඉන්න කෙනෙක් බවට පෑදෙලී. එහෙනම් මේ පේන තැන්වල විතරක් නෙමෙයි නොපෙනෙන තැන්වලත් එයා පරිස්සම් වෙනවා නම් අන්න එයා ඵලයට ඇවිල්ලා. ඒක සෝවාන් වෙන්න පුළුවන්, සකුද්දාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්. එයා ඵලයට ඇවිල්ලා. එහෙනම් ඒ ඵලයට අදාළ ඒ නොපෙනෙන තැන්වල එයා මොකවත් වැරදි කරන්නේ නැහැ. නමුත් අරියත් මාර්ගයේ තාම ගිහිල්ලා නැහැ. ඒ ඵලයටපත් වෙලා නැහැ. එහෙනම් ඒ අරියත් ඵලයට හදාලා මාර්ගයේ දෝෂ තියෙන්න පුළුවන්. එහෙනම් මීට වඩා සියුම් දෝෂ. එතකොට ඒ සියුම් දෝෂත් අදනවා. ඒක තමයි අපි කියනවා ළඟ ඉන්න සත්තු දුර ඉන්න සත්තු කියලා වල්ලා. එහෙනම් ළඟ ඉන්න දේවල් තුලින් ලෝභ දේශ මොහ ඇති කරන්නේ දුර ඉන්න කට්ටියගෙනුත් ලෝභ දේශ මොහ ඇති කරගන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බැලුවා පේන සත්තු නොපෙනෙන සත්තු. එහෙනම් පේන දේවල් තුලින් එයා ලෝභ දේශ මොහ රාග ඇති කරගත්තේ නැහැ. නොපෙනෙන සත්ව කිරිතේ ක්‍රියාවත් එයා ලෝභ දේශ මොහ රාග ඇති කරගත්තේ නැහැ. එහෙනම් දෙක තුලින් මෙයා පරිස්සම් වුණා. එහෙනම් පේන දේවල් වලට ඇලුනේ ගැටුනේ නැහැ. නොපෙනෙන දේවල් වලට ඇලුනේ ගැටුනේත් නැහැ. දැන් ළඟ ඉන්න කට්ටිය ළඟ ඉන්න සත්තුන්ට ඇලෙන්නෙත් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මාගේ ශ්‍රාවකයෝ 500ක් හිටියත් ඒ 500 එක හදවතෙන් වැඩ කරනවා. නමුත් කිසිම කෙනෙක් ඇලිලත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මේ කියන ඒ ඵලය මොකද්ද කියලා බැලුවාම ඉහළ තියෙන ඵලයක එක උදාහරණයක් කියන්නේ. තථාගතයන් වහන්සේ සංඝ ගුණ කියන මේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ එනම් ඥාය පටිපන්නෝ සාමිච්ච පටිපන්නෝ කියන මේ ಗುಣ ගත්තාම මේ ಗುಣ වලින් කියන්නේ ඵල මාර්ගඵල ගැන තමයි මේ දේශනා කරන්නේ සංඝයා කියලා කියන සංඝයා අට්ඨපුරිස පුද්ගල 8 දෙනෙක් ඉන්නවා. ඒ අටේ මාර්ගඵලලාභියෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ ඵලවල ಗುಣ තමයි මේ කියන්නේ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ එහෙනම් මේ මාර්ගඵලලාභින් 4 දෙනෙක් ඉන්නවා මේ මාර්ගඵල ලාභින්ගේ මාර්ගයේ යන අතර දෙනෙක් ඉන්නවා. මේ විදිහට මේ අට දෙනා තමයි ශ්‍රාවක සංඝ මේගොල්ලෝ අට්ඨපුරිස පුද්ගලයෝ. මේගොල්ලෝ පුද්ගලයෝ අට දෙනෙක්. බලන්න සෑම ගාතාවක් තුලින්ම තථාගතයන් වහන්සේ මේ සංඝයා ගැන දේශනා කරනවා. මේ සංඝය කොහොමද සංඝයෙක් බවට පත් වෙන්නේ කියන එක උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ විදිහට මේ සංඝ ගුණ සංඝ ගුණ කියන ගාතාව අරන් බැලුවාම ඒක තුල තියෙන්නේ මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ ගාතාවමයි. එහෙනම් අපි ළඟ ඉන්න සත්තුන්ට විතරක් මෛත්‍රී කරලා ළඟ ඉන්න සත්තුන්ට විතරක් හිංසා පීඩා නොකරලා ඈත ඉන්න සත්තුන්ට අපි වෛර කරනවා නම් කෝ අපේ ಗುಣධර්ම අපි දන්නේ නැහැ අතම්ම 100කට විතර එයා පැත්තේ අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙච්ච ඥාතිය මිත්‍රයෙක් දරුවෙක් ඉන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ක්‍රියාකලාපයක් අපිට මතක් වෙන්න පුළුවන්. මතක් වෙච්ච ගමන් අපිට द्वේෂය ඇවිස්සෙන්න පුළුවන්. වෛරය අට ගන්න පුළුවන්. හැබැයි ළඟ ඉන්න මිනිසුන්ට අපි බොහොම ලස්සනට කිරිපැණි වගේ කතා කරනවා. උපාසක මෑණියනි එන්න ඉඳ ගන්න. උපාසක පියාණෙනි එන්න ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා අපි කතා කරනවා. හැබැයි දුර ඉන්න කට්ටිය කෙරේ කිසිම අනුකම්පාවක් නැහැ. ඒ කට්ටිය මතක් වෙනකොට වෛරය ඇති වෙනවා. මේක සිතේ තියෙන ස්වභාවයක්. ඇයි? අපි පුරුදු වෙලා නැහැ අයාපත කරන කට්ටියට යාපත කරන්න. අපි පුරුදු වෙලා නැහැ අපිට රිදවන කට්ටියට යහපත කරන්න. අපි පුරුදු වෙලා නැහැ අපිට නිନ୍ଦා අපාස අගෞරව කරන කට්ටියට ප්‍රශංසා ගෞරව කරන්න අපි පුරුදු කරලා නැහැ. පටිසෝතගාමි චින්තනය මේ විඥාණයට උරු වෙලා නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරනවා පෙනෙන අයට විතරක් නෙමෙයි නොපෙනෙන අය සම්බන්ධයෙන්ුත් රාග දේශ මොහ ඇති කරන්න එපා. ළඟ ඉන්න අය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි දුර ඉන්න අය සම්බන්ධයෙන්ුත් රාග ద్వේස මොහ ඇති කරගන්න එපා. එහෙනම් අපි දන්නවා මේ අනාගාමි ඵලය කියලා කියන්නේ දැනට මේ සම්බුද්ධ ශාසනය තුල තියෙන උතුම්ම ඉහළම ඵලයක්. ඒ ඵලලාභී ශ්‍රාවකයාගේ සිත තුළ යම්කිසි ධර්මයක් ඉපදෙනවා නම් චෛතසිකයක් ඉපදෙනවා නම් එයා දන්නවා මේ ඉපදෙන චෛතසිකය තුලින් ලෝභ දේශ මොහ නැතුව ජීවත් වෙන්න. එයා දන්නවා ඉපදමින් පවතින කොටත් ලෝභ දේශ මොහ නැතුව උපදවන්න. ඉපදෙන්න බලාපොරොත්තුෙන් ඉන්න චෛතසිකයත් ලෝභ දේශ මොහ රාග වලින් තොරව උපදවන්නත් එයා දක්ෂ වෙනවා. අන්න මේ තුනම හදනකොට තමයි එයා අනාගාමී මාර්ගඵලලාභී ආර්ය පුත්‍රයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් අපගේ ජීවිතය තුළ මේක කොහොමද අපි පුරුදු කරන්නේ? කොයි ආකාරයෙන්ද මේක වඩන්නේ කියලා කිව්වාම කොයි හරි නිස්කලංක තැනකට ගිහින් පරියන්කේ ගොතාගෙන අපි වාඩි වෙලා කය ඍජුව තබාගෙන සිත දිහා කල්පනා කරන බලාගෙන පේන කට්ටිය මොනවද මේ බඩමුට්ටු පේනවා කුටි පේනවා ගස් පේනවා කෝප්ප පිඟන් තියෙනවා, පාත්‍ර සිවුරු තියෙනවා. මේ දේවල් තුළින් ලෝභ දේශ මොහ ඇති වෙනවාද කියලා බලලා ලෝභ දේශ මොහ ඇති නොවන විදියට හදනවා. නැවත කල්පනා කරන මේ පේන් නැති ඒවා තියෙනවා මේ පේන් නැති ඒවා තුලින් ලෝභ දේශ මොහ ඇති වෙනවද කියලා බලලා ඒ එකින් එකට එකින් එකට ලෝභ දේශ මොහ රාග ඇති වෙන දේවල් හොයලා ඒ අඩුව එකින් එක හදනවා ඊට පස්සේ කල්පනා කරලා බලනවා මේ ළඟ ඉන්න දේවල් වලින් මොනවද ඉතෙන්නේ දුර ඉන්න දේවල් වලින් මොනවද ඉතෙන්නේ කියලා ඊට පස්සේ මේ සිතට යොමු කරනවා අවදානම යොමු කරලා කල්පනා කරනවා මේ සිත තුළ ඉපදිච්ච දේවල් වල තියෙන දෝෂ මොනවද? ඉපදෙමින් පවතින දේවල් වල දෝෂ මොනවද? ඉපදෙන්න තියෙන දේවල් වල දෝෂ මොනවද කියලා බලලා ඒ ටිකත් අදනවා. එහෙනම් මේ ළඟ ඉන්න කට්ටිය දුර ඉන්න කට්ටිය පේන කට්ටිය නොපෙනෙන කට්ටිය ඉපදෙන කට්ටිය ඉපදෙමින් ඉන්න කට්ටිය කවුද කියලා මෙයා මේ අඩුව හදාගෙන යනකොට මෙයා සෝවාන් මාර්ගයට ඇවිල්ලා සෝවාන් ඵලයට ඇවිල්ලා සකු르දාගාමි මාර්ගයට ඇවිල්ලා සකු르දාගාමි ඵලයට ඇවිල්ලා අනාගාමි මාර්ගයට වැටෙනකොට එයා ප්‍රඥාවට සමවදිනවා ප්‍රඥාවට සමවදින්න රාත්‍යෙන්ටම ඕනේ නැහැ සෝවාන් ඵලයටපත් උනත් එයාට ප්‍රඥාවට සමවදින්න පුළුවන්. එහෙනම් අනාගාමි ඵලයේ ඉන්න කෙනා මේ සියුම් දේවල් අදන්ද සියුම් දේවල් දකින නිසා එයාට ස්පර්ශ වෙන නිසා සියුම් දේවල් එයා ඒකාන්ත වශයෙන්ම අනාගාමි මාර්ගයට වැටෙනකොටම ප්‍රඥාවට සමවදිනවා. ප්‍රඥාව කෙනෙකුට නැත්තම් අපිට තේරුම් ගන්න පුළුවන් එයා තාම ඵලයක නෑ මාර්ගයක ඉන්නවයි කියලා. සමහර අවස්ථා තියෙනවා විදර්ශනා වඩලා නැත්තම් ප්‍රඥාව පරිපූර්ණ වෙලා නැත්නම් ඉහළ ඵලයකුත් තියෙනවා රාග ඵලයකුත් තියෙනවා හැබැයි ප්‍රඥාව නැහැ හේතුව ප්‍රඥාවට සමවැදිලා නැහැ ප්‍රඥාව වඩලා නැහැ විදර්ශනාව ජීවිතේ කවදාවත් පුරුදු කරලා නැහැ එහෙනම් මේ විද්‍යාව දකින ඥාණය පුරුදු කරන්නේ නැතුව අරියත් ඵලයට වෙනකම්ම යන්න පුළුවන්. ඒ ආර්ය උත්තමයන් වහන්සේලා තුල ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන තවත් ඵලලාභියෙක්ගෙන් දැනගන්න ඕනේ. එහෙනම් ප්‍රඥාවට අදාළ විදර්ශනාව වඩනවා නම් යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් එයාගේ විදර්ශනාව ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා මේ හැම දේ තුලින් මෙයා ඒ දේවල් දකින්න පුරුදු වෙනවා. එතකොට මේ එරමිනිය ගොතාගෙන සමාධි ආසනයක් තුල ඉඳගෙන ඇස් දෙක පියාගෙන මේ පස්වෙනි ගාතාව අයවෙනි ගාතාව වඩන මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන පේන සත්තු කියලා කිව්වට කොහොම මං ඇස්සරලා නැහනේ ළඟ ඉන්න සත්තු කියවල කෝ ඒ කට්ටිය මට පෙනුන්නේ නැහනේ. එතකොට මම මේ මුලා වුණාද? මට වැරදුනාද? ඇස් අරින් නැතුව මම කොහොමද මේ ඇස් ඉදිරියේ ඉන්න සත්තුන්ට මෛත්‍රිය වැඩුවේ? මම කොහොමද ලෝභ දේශ මොහ රාග වලින් තොරව ජීවත් වුනේ? මම මුලා වුණාද? දෘෂ්ටිගත වුණාද කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා අරියටම හරි. මම මුලා වෙලා නැහැ. තථාගතයන් වහන්සේ පණිවිඩය මට හරියටම දුන්නා. ඒක තමයි මේ පේන සත්ව කියලා කියන්නේ මේ අසකන දිවනාසය සමසිතට ගෝචර වෙන ධර්මයන්. පේනවා, ඇයෙනවා, ඇඟෙනවා, සිතෙනවා, දැනෙනවා කියන මේ ආයතන අයට ගෝචර වෙන ධර්මයන්ට තමයි මේ පේනවායි කියලා කියන්නේ. නොපෙනෙනවායි කියලා කියන්නේ තාම මේකට දැනුන්නේ නැහැ, පෙනුන්නේ නැහැ, ඇඟුන්නේ නැහැ, සිතුන්නේ නැහැ, ඇහුන්නේ නැහැ. හැබැයි ඒවා ඇයෙන්න පුළුවන්, පේන්න පුළුවන්, දැනෙන්න පුළුවන්, සිතෙන්න පුළුවන් කියලා එකක් එයාට තේරෙනවා. අන්න ඒවා තුලින් ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැතුව පාවිච්චි කරන ක්‍රමවේදයට එයාට වැටහෙනවා. මෙතනින් ගියොත් අපට ගී මිනිස්සු දකින්න සිද්ධ වෙයි. එහෙනම් දකින්න සිදුවෙන මිනිසුන් කෙරෙහි මං කවදාවත් වෛරයක්, ද්වේෂයක්, රාගයක් ඇති කරගන්නේ මේක කල්ලතුව හදනවා. අන්න නොපෙනෙන සත්තුන්ගෙන් බේරෙන ක්‍රමවේදය එයා අදාගෙන දානෙට තව පැයක් විතර තියෙනවා. අද මොනවා ලැබෙයිද දන්නේ මොන වගේ රස ලැබෙයිද දන්නේ කොච්චර ප්‍රමාණයක් හම්බෙයිද දන්නේ මොනවත් දන්නේ හම්බෙන පළතුරු කියලා අන්න ලැබෙන්න කලින් එයා ලෝභ වෙනවා, ద్వේෂ වෙනවා, රාග වෙනවා, මුලා වෙනවා. ඒව වලිනුත් එයා වැළකෙනවා. එයාට තේරෙනවා ඇස් අරින්න ඕනේ. ඇස් වහලා තියෙද්දි තව වෙනවා. ඇස් වාලා තියෙද්දි ඈත තියෙන දේවල් වලටත් අහුවෙනවා. එහෙනම් මේ පේන සත්තු නොපෙනෙන සත්තු කියලා කියන්නේ උදේ දාණය ගන්නකොට ඒ පේනවා හැම නාමයක් රූපයක්ම සුවඳක්ම ස්පර්ශයක්ම ඒවට අහුවෙන්නේ නැතුව ඉන්නවා. ඊළඟ දාණයේදී අම්බෙන්න තියෙන දේවල් ගැන කල්පනා කරන්නේ බලාපොරොත්තු තියන්නේ ඒව වලිනුත් බේරෙනවා. එහෙනම් ඇස් දෙක පියාගෙන සන්තෝෂ වෙනවා. පේන සත්තු මට දැන් පේන්න පටන් ගත්තා. නොපෙනෙන සත්වොත් මට අවබෝධ කරන්න මං දැන් පටන් ගත්තා. ඒ සත්වොත් මං අඳුරනවා. මේ සත්වොත් අඳුරනවා. මේ සත්තු දෙවර්ගයෙන්ම මම නිවනට අදාළ කටයුතු කරන්න ඕනේ. මං කිසිම අවස්ථාවක් තුල මේ සතුන්ට අවු වෙලා බෑ. මං නිදාස් වෙන්න ඕනේ කියලා එයා බොහොම පරිස්සමෙන් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ළඟ ඉන්න සත්තු දුර ඉන්න සත්තු කියලා ගත්තාම එයා දන්නවා මේ චෛතසිකයේ තුල සිතවිල්ලක් ඉපදිලා මේ සිතවිල්ල මේ චෛතසිකයේ පවතිනවා නම් අන්න ඒක තුල ලෝභ දේශ මොහ ඇති වෙන්න බෑ. ඇසට යම් කිසි දෙයක් දැක්කාම දැක්ක දේ තුලින් ලෝභ දේශ මොහ ඇති වෙන්න බෑ. නමුත් දැක්ක දේ දැක්කේ අනුරාධපුරේ දැන් ඉන්නේ කොළඹ ඇස් දෙක පියාගෙන ඉතියාත් අරගෙන ඉතියාත් අර අනුරාධපුරේ දැක්ක දේවල් මැවිලා පේනවා. දැන් මේවා ළඟ තියෙන දේවල් දුර තියෙන දේවල් දුර තියෙන දේවල් දුර තියෙන දේවල් වලින් ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා. චෛතසිකය ඇති වුණා අපේ බඹයක් විතර උස තියෙන කය තුල පවතිනවා. එතකොටත් ලෝභ දේශ මොහ ඇති වෙනවා. මෙයා පිටත් වෙලා දුර ගියාට පස්සේ එයා වෙලේද පොලේද gederද ගමේද ඥාතින් එක්කද ගනුදෙනු කරන්නේ අන්න දුරත් එයා කෙලෙස් වලට ගොදුරු වෙනවා මේ ආකාරයට මේ සිත ක්‍රියාත්මක වෙන ක්‍රම මේ ඇසකන දිවනාසය සම කියන මේ පංච ආයතන ළඟ ඉන්න කට්ටිය, පේන කට්ටිය, දුර ඉන්න කට්ටිය, නොපෙනෙන කට්ටිය කියලා මේ ගනුදෙනු කරන ක්‍රමවේදයන් තමයි මේ ආර්ය ශ්‍රාවකයා හදන ಗುಣධර්ම. මේ ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ ಗುಣධර්ම අදන ක්‍රමවේදය. කල්පනා කරලා බලන්න අපට යම්කිසි කෙනෙක් කෙනා මෝඩයා කියලා කියලා බනලා යනවා. අවුරුදු දෙකකට පස්සේ මතක් වෙනකොට ඒ මිනිස්සයා මට එක්තරා දවසක බස් එකේදී මෝඩයා කියලා බැන්නා. දැන් බලන්න එයාට ඇහිච්ච දේ එදා ළඟ තිබුණා. දැන් කොයිද තියෙන්නේ? අවුරුදු දෙකක් ගිහිල්ලා දැන් දුර තියෙන්නේ. නම දුර තියෙන කොටත් එයාට වෛරය ඉපදෙනවා නම් දුර තියෙන ක්ලේශයන් වලට එයා තාම අවු වෙනවා. අපි යම්කිසි මිනිසෙක්ගේ වැරද්දක් දැක්කා. ඒ මිනිසයා අඩුපාඩු හදාගෙන rahat වෙලා. නමුත් මේ මිනිසයා දිහා දකිනකොට අවුරුදු දෙකකට කලින් මේ මිනිසයා මේම වැරද්දක් කරයි කියලා කියනවා නම් දැන් දැක්ක දෙයද කියන්නේ නොදැක්ක දෙයද කියන්නේ නොදැක්ක දේ කියන්නේ අපි දැකලා ඉවරයි. ඒක ඉවර වෙලා අතීතේ. දැන් ඒක දකින්න බෑ. ඒ උත්තරමයා වැඩනිමා කරලා ඒත් අපේ වැරද්දෙන් දකිනවා නම් නොදකින දේවලින් අපි දකින්න පුරුදු වෙලා එනම් මේ අනාගාමී ආර්ය ශ්‍රාවකයාගේ ජීවන රටාව මේ ගාථාව තුළින් වඩාත්ම පෑදෙලි. මේ ආර්ය ශ්‍රාවකයාගේ සිටිවිලි වලින් ඇතිවෙනා වූ සෑම චෛතසිකයක් තුළින්ම අතීතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා මේ කාල තුන තුළින්ම එයා කිසිම කෙලෙසයකට අවුෙන්නේ නැතුව මේ සිත පවත්වාගෙන යනවා. පුළුවන් තරම් වීර්ය කරනවා වෑයම් කරනවා සෑම මොහොතක් තුළම ඒ අඩුපාඩු හදන කාර්යය එයා නිරත වෙනවා. අස්වලට දැම්පේන දේවල් වෙන්න පුළුවන් කලින් දැක්ක දේවල් වෙන්න පුළුවන් අනාගතයේ දකින්න බලාපොරොත්තු වෙන දේවල් වෙන්න පුළුවන් මේ කාල තුන තුලින්ම එයා ලෝභ දේශ මොහ රාග ඇති කරගන්න නැතුව මේ ඇස පාවිච්චි කරනවා එයා තමයි අනාගාමී උත්තම ශ්‍රාවකයා කනට දැන් ඇහෙන දේවල් විතරක් නෙමෙයි කලින් ඇහිච්ච දේවල් වෙන්න පුළුවන්. ඒ අපාස නිന്ദා, කීර්ති ප්‍රශංසා වෙන්න පුළුවන්. ඒවා නැවත නැවත මෙනෙහි කරනවා නම් මේ කනේ අතීතයට අවුලා මට මේ මේ දේවල් හැයෙනවා නම් සන්තෝසයි ප්‍රශංසා ගෞරව කීර්ති විතර මට ඇයෙනවා නම් කැමති නිന്ദා අගෞරව අපකීර්ති වලට මම කැමති නැහැ කියලා කියනවා නම් අන්න අනාගතයේ තියෙන දේවල් ඇයෙන්න තියෙන දේවල් වලටත් අවු වෙලා එහෙනම් මේ විදිහට මේ කන තුලින් එයා අතීතයට අවු වෙන්නෙත් නැහැ වර්තමානයට අවු වෙන්නෙත් නැහැ අනාගතයට අවු වෙන්නෙත් නැහැ එයා මේ කාල තුන තුලම එයා ගොඩාක් සීයෙන් වැඩ කරනවා ඒ සෑම චෛතසිකයක්ම කලින් ඇහිච්ච දෙකක් දෙයක්ද එහෙනම් අනාගතේ ආන්න බලාපොරොත්තු වෙන දෙයක්ද දැන් ඇයමින් පවතින දෙයක්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන එයා ලෝභ දේශ මොහ රාග වලින් තොරව ජීවත් වෙනවා එයා තමයි අනාගාමි ආර්ය උත්තමයා. එහෙනම් එයා රසක් දැනෙනකොට එයා බලාපොරොත්තු වෙන හැමදාම මේ විදිහට කෑම හිනවා නම් කොච්චර හොඳයිද බලන්න පරිප්පු මොනතරම් රසට හදලාද මේ මිනිස්සු බලන්න පොලොස් වලට මිරිස් දාලා තින කිසිම අඩුවක් නැහැ හොඳට තියෙනවා හැමදාම මේම එනවා නම් මානකම කොච්චර සුන්දරද කියලා හිතනවා අන්න බලන්න දුර තියෙන කට්ටියට අවුෙච්ච ඇටි නොපෙනෙන කට්ටිය ඊළඟ පොලොස් මාළු අපි දැක්කේ නැහැ ඒකේ වර්ණය දන්නේ නැහැ. ඒකේ ප්‍රමාණය දන්නේ නැහැ. ඒකේ තියෙන ලුණු ඇඹුල් වල ප්‍රතිශතය දන්නේ නැහැ. අන්න පේන්නේ නැති කට්ටියට එයා අවුනා. එයා තාම මාර්ගයේ වඩන කෙනෙක්. එහෙනම් කකා ඉන්න ගමන් කියනවා වැඩක් නෑ. ඒ කාලේ අපි ගිය කටින්නට ගත්තානේ පොලොස් කියලා වැඩක් නෑ රස. මේවා මොන පොලොද්ද මේවා කැලේ විසි කරන්න වටිනවා කියලා කියනකොට දැන් අතීතයේ කාපු එකේ රසය මෙතනට ගෙනල්ලා ඒකට සංසන්දනය කරලා මේකට නින්දාපාස කරනවා අන්න බලින් බලන්න ඈත තියෙන දේවල් වලට නොපෙනෙන දේවල් වලට එයා අවු වෙන තරම් මේනම් මේක රසවත් කවදාවත් මේ විදිහේ රසවත් කෑම කාලා නැහැ බත නියමෙටම හදලා තියෙනවා. බත නිකන් කන්න පුළුවන් හරි රසයි කියලා කියපු ගමන් අන්න බලන්න වර්තමානයේට આવවෙන ඇති. එහෙනම් ළඟ තියෙන දේවල් වලට ස්පර්ශ වෙන දේවල් වලට આવවෙන ඇති. එහෙනම් අපගේ ජීවිත කාලය තුල මේ අනාගාමි ඵලය තුල ගමන් කරන ආර්ය ශ්‍රාවකයා ජීවත් වෙන්නේ කොහමද? එයා අඩුපාඩු හදන්නේ කොහමද? සෑම තප්පරයක් ගානෙම ලෝභ දේශ මෝහ අදන්නේ කොහොමද කියන එක තමයි මේ පස්වෙනි ගාථාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. 500ක් ස්වාමීන් වහන්සේලා නැවත තපෝ වනයට ගිහිල්ලා ඒ තපෝ වනයේ හිමාලයේ නැවත භාවනා කළ රාහත් වෙන්න මේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ පළ හතරට සමවදින්න උන්වහන්සේලා වැඩි යුතු ගුණධර්ම උන්වහන්සේලාගේ ආර්ය චාරිත්‍ර වාරිත්‍ර විනය තමයි මේ දේශනා කරලා තියෙන්නේ. කර්ණීයමෙත සූත්‍රය කියන්නේ මොකවත් නෙමෙයි අරහත් සූත්‍රයක් ඒක. කර්ණීයමත් සූත්‍රයේ නම වෙනස් කරාට කමක් නැහැ. ඒකට කියන්න පුළුවන් හරියත් සූත්‍රය කියලා. හේතුව මේ සූත්‍රයේ ක්‍රියාත්මක කරන පිළිපදින ඕනම ශ්‍රාවකයෙකුට පුළුවන් අරියත් බෝධියට සමිවදිලා පිරිණිවන් පාන්න. එහෙනම් දුක නිවා ගන්න පුළුවන් අරියත් භාවයටපත් වෙන්න පුළුවන් සූත්‍රය තමයි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. ඒ සූත්‍රය තුල පස්වෙනි ගාථාවද අපි සාකච්ඡාවට භාජනය කළා. මේ පස්වෙනි ගාථාව තුල තිබෙන ಗುಣධර්ම කොච්චර සුන්දරද කියලා බැලුවොත් ඒක අනාගාමී මාර්ගයට පිවිසෙන්න ඒ අනාගාමී මාර්ගයේ කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා කෙසේද කටයුතු කළ යුත්තේ කුමක්ද තමන්ගේ අඩුපාඩු හදාගත යුත්තේ මොන මොන අඩුපාඩු තේරුම් ගන්න ඕන ක්‍රමවේදය සියල්ල මෙතන සඳහන් කරලා හමාරයි. එහෙනම් ඇසට පේනවායි කියලා කියන්නේ අපි ළඟ මේ පවතින දේවල් තුලින් අපි මායයට අවුවෙන ක්‍රමවේදය ඇසට නොපෙනෙනවායි කියලා කියන්නේ අතීතය වේවා අනාගතය වේවා වෙච්ච සිදුවීමක් මතක් කරලා ඒක තුලින් ලෝභ දේශමෝ ඇති කරනවා නම් අන්න එතනත් මායයට කොට වුණා. එහෙනම් ඉපදමින් පවතිනවායි කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් දැක්කා මොනවද ලස්සන පින්කමක් දැක්කා. අරි ප්‍රණීත පින්කමක්. ඇයි මේ පින්කමට අපට ගොඩාක් පිරිකර හම්බුණා. ඒ පිරිකරේ දානමාන ගොඩාක් රසට හම්බුණා. එහෙනම් ඒව දැකලා සන්තෝෂ වෙලා මේවා මොන පින්කම්ද සත පාකට වැඩක් නැහැ මේ පින්කම් කරුවාට වැඩක් නැහැ. හේතුව අරව නේද පින්කම් ඇයි ඒක ව්‍යංජන වැඩි අපෝපත්තාන වැඩි ලාභ සත්කාර වැඩි ඒ නිසා ඒක අගය කරනවා මේක ඉපදෙනමින් පවතිනකොට මේ ආර්ය උත්තමයා දැනගන්නවා අන්න ලෝභය කටගත්තා ලෝභයේ ඉපදෙමින් පවතිනවා ඉපදිලා ඉවර නෑ ඉපදෙමින් පවතින බව ඉපදෙනවත් එක්කම එයා දැනගන්නවා එහෙනම් දැක්ක දේ තුලින් ඉපදෙනවා නම් ඉපදෙන ගමන්ම ඉපදෙන බව දැනගෙන ඒක හදා ගන්නවා ඒ විතරක් නෙමෙයි ඇයෙනකොටම යාට ගෞරවයක් මාන්නයක් ඇති වෙනවද? ද්වේෂයක් වෛරයක් ඇති වෙනවද? ඒ ඇති වෙන ගමම්ම ඇති වෙමින් පවතිනකොට මෙයා දන්නවා මේ කතන්දරේ කියලා ඉවර නැහැ. මේ කතන්දරේ පටන් ගත්ත මොහොතේ ඉඳලාම මට ලෝභයේ රාගයේ ద్వේෂය ඇති වෙනවා. එයා ඉපදෙන ගමම්ම දැනගන්නවා. ඒකයි තථාගතයන් වහන්සේ මේ ගාථාව තුළ දේශනා කරන්නේ. සබ්බේ සත්තා භවಂತಿ සුඛිතත්තා භූතාවා සම්භවේසීවා. එහෙනම් මේ භූතයෝ ඉපදිච්ච භූතයෝ ඉපදමින් පවතින භූතයෝ මේ හැම එකක්ම අපි දැනගන්නවා. ඇස කියන මේ ආයතනය තුල ඉපදිච්ච භූතයෝ ඉපදමින් පවතින භූතයෝ ඉපදෙන්න බලාපොරොත්තු වෙන භූතයෝ තුන්දෙනාමම මෙයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. කනට ඇයෙන භූතයෝ ඒ කනට ඇයමින් පවතින භූතයෝ කනට ඇයෙන්න බලාපොරොත්තු වෙන භූතයෝ කියන මේ තුන් දෙනාම එයා දැනගන්නවා ආහාරයක් පානයක් රසක් මේ දිවට ස්පර්ශ වෙනකොට ඉපදිච්ච භූතයෝ තයා දැනගන්නවා ඉපදමින් පවතින භූතයෝ තයා දැනගන්නවා අනාගතයේ ඉපදෙන්න බලාපොරොත්තු වෙන භූතයෝ තයා දැනගන්නවා ස්පර්ශය තේමමයි ගන්ධයත් එමමයි. සිතත් මේ ආකාරයෙන්මයි. සිතෙත් මේ කාල ප්‍රභේද තුනක් තියෙනවා. ඉපදිච්ච සිටිවිලි තියෙනවා ඉපදෙමින් පවතින සිටිවිලි තියෙනවා ඉපදෙන්න බලාපොරොත්තු වෙන සිටිවිලි කියලා තියෙනවා එහෙනම් මේ සෑම චෛතසිකයක් තුලින්ම අපි මේ ලෝකේ নানা ප්‍රකාර විදියට මායයට අවු වෙනවා මායя අපිව ආක්‍රමණය කරනවා එහෙනම් මේ අඩුපාඩු හදනකොට මේ සකු르දාගාමි ඵලයේ හිටපු හාර්ය උත්තමයා දන්නම නැතුව අනාගාමි මාර්ගයට වැටෙනවා. ඒ අනාගාමි මාර්ගය තුලින් එයා මේ අඩුපාඩු හදනවා මොනවද? පේන කට්ටියගේ අඩුපාඩු, නොපෙනෙන කට්ටියගේ අඩුපාඩු, ළඟ ඉන්න කට්ටියගේ අඩුපාඩු, දුර ඉන්න කට්ටියගේ අඩුපාඩු මේ ආයතන අයට ගෝචර වෙන සේරම අඩුපාඩු ටික ඒ උත්තමයා හදනවා. ඒ විතරක් නෙමෙයි මේ ආයතන අයෙම ඉපදිච්ච මේ අකුසල කර්ම ඒ ආයතන අයතුලින්ම ඉපදමින් පවතින අකුසල කර්ම මේ ආයතන අයතුලින්ම ඉපදෙන්න බලාපොරොත්තු වෙන අකුසල කර්ම ඔයලා ඒ ටිකක් තදනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා හයවෙනි ගාථාව තුළින් අන්න ඒ උත්තමයා ඵලයෙන් මාර්ගෙන් නිදාස් වෙලා ඵලයට සමවදිනවා ඒ අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා එයා කවදාවත් එක ආයතනයකින් තව ආයතනයක් රවට්ට ගන්නෑ. එයා තව ආයතනයක් තව ආයතනයක් අරා අවනම්බුවටපත් කරන්නේ එයා කයෙන් වචනයෙන් කිසිම ක්‍රෝධයක් වෛරයක් ඇති කරගන්නේ නැහැ. සිත කය වචනේ සංවර කරගත්තා වූ උත්මයෙක් බවටපත් වෙනවා බලන්න පස්වෙනි ගාථාවේ ಗುಣධර්ම වඩනකොට ඒ විනයට අනුව අපි ජීවත් වෙනකොට දන්නේම නැතුව මේ අයවෙනි ගාතාවේ තියෙන ඵලයට සමවදිනවා. මෙතනදී කියනවා අපි කෙනෙක් තව කෙනෙක්ව රවට්ටන්නේ නැහැ කියලා නපරෝ පරම් නිකුබ්බේත අපි කොහමද රවට්ටන්නේ නැත්තේ ඇස් වලින් දැකපු දේ දැක්කා කියනක විතරයි දැනගන්නේ කන් වලින් ඇහිච්ච දේ ඇහුණා කියලා විතරයි දැනගන්නේ ඒත් ඔයා අනාගාමි උත්තමේ එයාට දැනෙන රස රස විතරයි එයා දැනගන්නේ. ඒ ව්‍යංජනයේ අයිතිකාර එළවලුව මොකද්ද? ඒකේ නාමයේ රූපය මොකද්ද කියලා ඒවා ගවේෂණය කරන්න හැඹුල් රස හොඳයි කියලා දැනගන්නවා. තිත්ත රස හොඳයි කියලා දැනගන්නවා. පැණි රස හොඳයි කියලා දැනගන්නවා. එහෙනම් මේ ආර්යම ශාවකයා තමන්ගේ චෛතසික මොනම දේ ඉපදුනාත් කැළඹෙන්නේ නැහැ. ඉපදිච්ච කට්ටිය ගැන කැළඹෙන්නේත් නැහැ. ඉපදෙමින් ඉන්න කට්ටිය කෙරේ කැළඹෙන්නේත් නැහැ. එයා කල්පනා කරන මේ හැම දෙයක්ම ධර්මයක්. ධර්මානුකූලව මේවත් ගවේෂණය කරන්න, ස්පර්ශ කරන්න ප්‍රඥාවේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් චෛතසිකවල දෝෂයක් නැහැ. චෛතසිකවල නිර්වාණ ධර්මයේ දකින දැනුමේ දෝෂය තියෙන්නේ. අපි වාහනයක සද්දයක් මතුවෙනකොට මොකද්ද සද්ද කියලා එනකොට කියනවා මේ වාහනේ ගත්ත දවසේ ඉඳලාම කැඩිලා කියලා කියනවා. මේ වාහනේ নানা ප්‍රකාර දෝෂ කියලා කියනවා. ඇත්තටම වාහනේ ගැන දන්න ඒ වාහන අද අලුත් වැඩියා කරන ආයතනයකින් දුන්නාම මේ මිනිස්සයා වාහනේට දෝෂ කියන්නේ මේකේ කාබරේටරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කාබරේටරේ චෝදනාවක් කරනවා. සයිලන්සරේ දෝෂයක් තියෙනවා ඒ නිසා සද්ද වැඩි කියලා කියනවා. රේඩියේටරේ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා මේක ප්‍රශ්නේ කියලා කියනවා. ක්ලච් පේට් එකේ දෝෂයක් තියෙනවා කියලා කියනවා. දැන් එයා වානේ දෝෂය කියන්නේ මේ අදාළ කොටසේ දෝෂයක් බවට කියන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපේ මේ ආයතනවල තියෙන ප්‍රශ්න ටික ගවේෂණය කරලා බලනකොට මේ ආයතනවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආයතනවලට ස්පර්ශ වෙන ධර්මතාවයන් තුල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ස්පර්ශ වෙන ධර්මතාවයන් ධර්මයන් වශයෙන් නිවන් කමඨාන් වශයෙන් ගන්න ප්‍රඥාවේ දෝෂය තියෙන්නේ. අවබෝධයේ දෝෂය තියෙන්නේ. එහෙනම් මේක තමයි තථාගතයන් වහන්සේ මේ අයවෙනි ගාථාව තුලින් කියන්නේ එක්කෙනෙක් තව කෙනෙක් රවට්ටන්නේ ඇයි තියෙන දෝෂයට මේ මිනිසයා දුස්සීලයි කියන්නේ මේ මිනිසයා හරි හොඳයි නියතමානී ගොඩාක් ಗುಣධර්ම වඩපු ආර්ය ශ්‍රාවකෙක්. හැබැයි ඇස්වල විතරක් දෝෂයක් තියෙන රාගේ පිරීලා කියලා කියනවා. මේ මිනිසයා දෙයියෙක් වාගේ මිනිසෙක් ගොඩාක් ಗುಣධර්ම දන්න ඉවසීම මූදටත් වඩා ප්‍රගුණ කරපු කෙනෙක්. මා සාගරයක් වාගේ ඉවසීම තියෙනවා නිදාගත්තට පස්සේ. ඈරලා ඉන්නකොට මේ මිනිසයා ඉන්න පළාතේවත් මිනිසෙකුට ඉන්න බෑ. ඒ තරම් මේ මිනිසයාගේ කට වාචාලයි. දැන් මේ මිනිස්යාට යදොස් කියන්නේ නැහැ. මිනිස්යා හොඳයි. කටේ විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මිනිස්යා බොහොම හොඳයි. මේ මිනිස්යාගේ කන් දෙකේ ප්‍රශ්නේ තියෙන මොනවා ඇවුනත් මේ මිනිස්යාට ඇින්නේ වෙන එකක් නේ. ඒ මිනිස්යා ආපු දේ කවදාවත් කියන්නේ ඒක ලස්සන කරලා ලුණු ඇඹුල් දාලා වර්ණනා කරලා කියන මුළු ගමම ඇවිලෙනවා. මේ මිනිස්යා නම් බොහොම හොඳයි. කන් දෙක විතරයි මේ මිනිස්යාගේ අවුල තියෙන්නේ කියලා කියනවා. එහෙනම් මේ විදිහට අපේ ආයතන කිසිම ආයතනයක් තවත් ආයතනයක් රවට්ටන්නේ මේ ආයතන වලින් කෙරෙන සේවාව ලෝකෝත්තර සේවාවක් වශයෙන් අරියටම කරනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ආයතන එකක්වත් අපගේ ජීවිතයට අවනම්බුවක් ඇති කරන්නේ ඥාතිමඤ්ඤේත කච්චිතිනම් කංචි මේ ඥාතියෝ කවුරුත් මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ඥාතියෝ හය දෙනා මේ gedara වැසියන්ට මේ සිතට කවදාවත් අකට යුත්තක් කරන්නේ අවමන් නැති කරන්නේ නිന്ദා ඇති කරන්නේ කියලා මේ ගාථාව තුලින් දේශනා කරනවා බලන්න මේ අනාගාමී ඵලයේ තුල ඉන්න කෙනාගේ සාමාන්‍ය චරිතය එයා කතා කරලා එයාට නිന്ദාවක් ඇති කරන්නේ එයා යමක් දිහා බලාගෙන ඉඳලා එයා නිന്ദාවක් අගෞරවයක් ඇති කරගන්නේ එයා කයෙන් ඇසිරිලා එයාට අපකීර්තියක් ඇති කරගන්න එහෙනම් එයා මේ සිත කය වචනය ගොඩාක් පිරිසිදුව පාවිච්චි කරනවා බ්‍යාරෝසනා පටිඝ සංඥා ඥාන්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය එහෙනම් බ්‍යාරෝසනා කියලා කියන්නේ කතා කරනකොට මේ වචනයෙන් ක්‍රියාවෙන් මේ කයෙන් වචනයෙන් එයා කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ. ඒ කියන්නේ සිතිවිලි වල තාම පොඩි පොඩි දෝෂ තියෙනවා කියන එක. ව්‍යාරෝසනා පටිග සංඥා. එහෙනම් මේ කයනුයි මේ කයනුයි වචනේනුයි විතරක් එයා බොහොම පරිස්සමෙන් කටයුතු කරනවා හේතුව එයාට තව මාර්ගයකුයි ඵලයකුයි තියෙනවා අරියත් මාර්ගය අරියත් ඵලය කියලා තව පුද්ගලයෝ දෙන්නෙක් ඇතුළ සම්පූර්ණ වෙන්න තියෙනවා එහෙනම් මේ අයවෙනි පුද්ගලයා නිසා එයා තාම මාර්ගයේ යන නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අයවෙනි ගාතාව සර්ව සම්පූර්ණ කරපු කෙනාගේ වචනය ගොඩාක් පිරිසිදුයි ක්‍රියාව ගොඩාක් පිරිසිදුයි. එයා ගෝම ධාර්මික තම්පත් කෙනෙක්. එක ආයතනෙන්වත් එයාට අවනම්බුවක් ඇති කරගන්න එක ආයතනෙන්වත් එයාට නින්දාවක් ඇති කරගන්න එක ආයතනෙන්වත් එයා අපාසයක් නිර්මාණය කරගන්න කිසිම ආයතනයකින් එයාව එයා රවට්ට ගන්නෙ නෑ. එයා අවංකව නිවනට අදාළව වැඩ කටයුතු කරනවා. බලන්න මේ අනාගාමී ශ්‍රාවකයා මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. මේ අනාගාමි ශ්‍රාවකයාට පුළුවන් කමක් නැහැ එයාගේ ජීවිතය විනාශ කරගන්න. එහෙනම් එයා පුළුවන් තරම් මේ ජීවිතය පරිස්සම් කරන්න, ලෝභ දේශ මොහ රාග ඇති නොවෙන්න. එයා ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරගෙන, ගොඩාක් සංවරව එයා ලෝකෝත්තර කමඨාන් වල නිරත වෙච්ච කෙනෙක්. එහෙනම් මේ ආර්ය උත්තමයා තමන්ගේ ආයතන වලින් ඇතිවෙනා වූ සියලෝම දේවල් දැනගෙන ළඟ තියෙන දේවල් මොනවද දුර තියෙන දේවල් මොනවද පේන දේවල් මොනවද නොපෙනෙන දේවල් මොනවද ඇයෙන්නේ මොනවද ඇයෙන්න තියෙන්නේ මොනවද ඇහිච්ච දේවල් මොනවද ඒ විදිහට ඉපදිච්ච කට්ටිය ඉපදෙමින් සිටින කට්ටිය ඉපදෙන්න බලාපොරොත්තු වෙන කට්ටිය කියලා මේ ආයතන අයේම කට්ටිය හැදුවාම මේ ඔක්කොම කට්ටිය ලෝකෝත්තර වෙලා කිසිම කෙනෙක් කිසිම කෙනෙක් රවට්ට ගන්නෙ නැහැ කිසිම ක්ලේශ ධර්මයකින් කවුරුත් නින්දාවක් අපකීර්තියක් අගෞරවයක් මේ ලෝකෙන් ලබන්නේ නැහැ. අන්න බලන්න ඒ අදාගෙන අදාගෙන යනකොට සිත වෙනම වෙන් වෙලා කයයි වචනයයි වෙනම වෙන් වෙලා එහෙනම් සිත කය වචනය කියන තුනම හදන්න ඕනේ මෙතනදී අනාගාමි ඵලයටපත් වෙනකොට එයාගේ වචනයයි කයයි ਸਰව සම්පූර්ණයෙන්ම ඇදිලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය. එහෙනම් වචනේ නොයි ක්‍රියාවේ නොයි එයාට කවදාවත් දුකක් අටගන්නේ නැහැ. එයා දුකෙන් නිදහස් වෙලා වචනේ සම්බන්ධයෙන් දුකෙන් කය සම්බන්ධ දුකෙන් එහෙනම් කයේ තින්නේ මොනවද ආයතන පහ. ඇස කන දිව නාසය සම එන ආයතන පහෙන්ම එයා බේරිච්ච කෙනෙක් වචනයෙන් බේරිච්ච කෙනෙක් ශබ්දයෙන් අකුසල වෙන්නේ ආයතන පයෙන් වෙන්නේ නැහැ. නමුත් සිත මෙතන සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ. ඒ සිතේ තියෙන ස්වභාවය ගැන මෙතන සඳහන් කරන්නේ එහෙනම් අපට තේරෙනවා සිතේ සියුම් දේවල් වෙන්න පුළුවන්. එයාට නොතේරෙන මට්ටමේ සියුම් රාසිගත අකුසල කර්ම චේතනා බී වෙන්න පුළුවන්. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා තමගේ ජීවිත කාලය තුල ඒ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වඩාගෙන ඉදිරියට යන ක්‍රමවේදය තමයි මේ සකර්ණීය මෙත්ත සූත්‍රයේ පුරාම දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ පුරාම දේශනා කරපු ගාථා රත්නයන් තුලින් පස්වෙනි ගාථාවයි අයවෙනි ගාථාවයි අද අපි සාකච්ඡා කළා. මේ අයවෙනි ගාථාව තුළ අනාගාමී ඵලයේ ආර්ය උත්තමයා ගැන පස්වෙනි ගාථාව තුළ අනාගාමී මාර්ගයේ යන ඒ උතුම් ආර්ය ශ්‍රාවකයා ගැනත් සඳහන් කරපු ಗುಣධර්ම ටික අපි දැක්කා. එහෙනම් අපගේ ජීවිතය තුළදී මේ අනාගාමී මාර්ගයට අදාළ ಗುಣධර්ම අපි වඩන්න ඕනේ. පේනවා, නොපෙනෙනවා, ළඟ ඉන්නවා, දුර ඉන්නවා. එහෙනම් මේවා ඇස් දෙක පියාගෙන ඉන්නකොට මේ කෙලෙස් ධර්මයන් ඇති වෙන ක්‍රමවේද එහෙනම් මේ ආයතන තුනේම අතීත වර්තමාන අනාගත කියලා කාල ප්‍රභේද තුනක් තියෙනවා. ඒ කාල ප්‍රභේද තුනට අනුව දුකක් වෙන්න පුළුවන් සුඛයක් වෙන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්න පුළුවන් මේ තුනෙන්ම බේරිලා එයා පුළුවන් තරම් නිදාස් වෙලා කටයුතු කරන ක්‍රමවේදය අද ඉඳලා පුරුදු කරන්න ඕනේ අපි තමයි දන්නේ මේ බඹයක් විතර උස තියෙන කය තුල තියෙන රාගය කොච්චරක්ද ద్వේෂය කොච්චරක්ද ලෝභය කොච්චරක්ද මෝහය කොච්චරක්ද කියලා එහෙනම් අපි අවංක වෙන්න ඕනේ හේතු අවංක වෙන්න මොකවත් මෙතන වඩන්න දෙයක් නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේදී අපි පළවෙනි ගාථාව තුළින් අපි දේශනා කළා අපි වඩාත් අවංක වෙන්න ඕනේ. අපි ගොඩාක් ඍජුපටිපන්න වෙන්න ඕනේ. නියතමානි වෙන්න ඕනේ. යටාත්පාත් වෙන්න ඕනේ මුරුදු වෙන්න ඕනේ. එහෙනම් ඒ ಗುಣධර්ම මෙතන තියෙන නිසා අපි දන්නවා මේ අනාගාමී මාර්ගය යන උත්තම ශ්‍රාවකයාගේ ಗುಣධර්ම මොකවත් අපිට වඩන්න බැරි කමක් නැහැ. සුදුසුකම් තියෙනවා සුදුසුකම් හදලා ඉවරයි. එහෙනම් මෙතනදී මේ ಗುಣධර්ම හැම එකක්ම වඩන්න ඕනේ. එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලාම අනාගාමි මාර්ගය යන ආර්ය ශ්‍රාවකයාගේ ಗುಣධර්ම වඩමු. ඒ ಗುಣධර්ම වල නිරත වෙමු. ඒ සෑම අවස්ථාවක් වලින්ම අපි අපි පරීක්ෂා කරමු, ගවේෂණය කරමු, නිරීක්ෂණය කරමු, නිගමනයකට එමු. එහෙනම් අපගේ ජීවිතවල අපගේ ආයතන අය මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මේ නාම රූපත් එක්ක මේ වටිනාකම් එක්ක ඇලෙන ගැටෙන ස්වභාවය කොච්චරද මොන විදිහේ ක්ලේශ ධර්මයන්ද මේක තුල අටගන්නේ කියලා සෑම තප්පරයක් ගානේ ගවේෂණය කරලා අපේ හඩුව හදමු අනාගාමී මාර්ගයේ යන උත්තම ශ්‍රාවකයා කියන මට්ටමින් නිදාස් වෙලා පස්වෙනි ශ්‍රාවකයෙගෙන් අපි අයින් වෙලා අයවෙනි වසරට සමත් වෙමු අයවෙනි ශ්‍රාවකයා තමයි අනාගාමී මාර්ගඵලලාභී උත්තම ශ්‍රාවකයා එහෙනම් අනාගාමි ශ්‍රාවකෙක් බවට පත් වෙන්න අපට අවශ්‍ය කමඨාන ලැබුණා එහෙනම් මේ සාකච්ඡාව අනාගාමි ඵලයේ සම්බන්ධයෙන් දේශනා කරපු ධර්ම දේශනාවට අනුබද්ධ එකක් ඒ දේශනාවට අදාළ ඒ කාර්යය යෙදෙන්න ඒ භාවනාවක් වශයෙන් කමඨාණක් වශයෙන් වඩන්න ඒකට අපි දෙන ප්‍රායෝගික පුහුණු දේශනාවක් එහෙනම් මේ දේශනාව නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත සිහි කරන්න, කර්ණීයමෙත්ත සූත්‍රයෙන් අපි ශ්‍රවණය කරපු ධර්මයට අනුව මේ ප්‍රායෝගික පුහුණුවේ නිරත වෙන්න. සෑම තප්පරයක් ගානෙම පුරුදු කරන්න, සෑම මොහොතක් ගානෙම මේක 100 තබාගෙන වඩන්න. එහෙනම් ලබාපු මිනිසක් භවයේ අනාගාමි මාර්ග මාර්ගයේ තියෙන සියලුම අඩුපාඩු ටික හැදේවා ඒ විතරක් නෙමෙයි අඩුපාඩු හැදිලා මේ ලබාපු මිනිසත් භවය තුලම අනාගාමී මාර්ගඵලලාභී උත්තම ශ්‍රාවකෙක් බවට පත් වේවා. ඒ එකම ප්‍රඥාවට සමවැදිලා අරියත් මාර්ගයට අරියත් ඵලයටත් අදාළ කටයුතු කරන ක්‍රමවේදය තමන් තුළින්ම තමන්ට අවබෝධ වේවා තමන්ම තමන්ට කල්යාණ මිත්‍රයෙක් වේවා ආර්ය උතුම් පඬිතෙක් තමන් බවටමපත් වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. එහෙනම් මේ සූත්‍ර ධර්ම දේශනාවේ සාකච්ඡාව අපගේ ජීවිත කාලෙම අපේ චරිත ගුණාංග බවට පත් වෙලා අපේ ඇසරීම් බවට පත් වෙලා අපේ ප්‍රඥා අවබෝධ බවට පත් වෙලා නිවන් දකින જાතියක් දක්වාම මේ මංගල සූත්‍රය මේ මෛත්‍රී සූත්‍රය තථාගත නිර්වාණ අරියත් සූත්‍රය අපේ විඥානයේ කොටසක් වෙලා අපේ කයේ කොටසක් වෙලා අපි රාත් බෝධියට ප්‍රාර්ථනා කරන තවත් බෝධියක් තියෙනවා ඒ බෝධියටපත් වෙන තාක්කල්ම මේක අපෙත් එක්කම පැමිණේවා අපෙත් එක්කම පවතිවා නිවනින් සැනසෙන්න සියලෝම කටයුතු මේ ගාතාවන් තුලින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි